නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නච පරං භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනීසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනීසු ඉදා භික්ඛවේ භික්ඛෝ යෝහන්ත පජානාති සතේච පජානාති යංච තදු භයං පටිච්චං උප්පජ්ජති සංයෝජනං සංච පජානාති යත්තාච උප්පන්නස්ස සංයෝජනස්ස පහීනං හෝති සංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති අන්ත පජානාති කෞරණීය යෝගාශ්‍රම මහා සංඝරත්නයේ අවසරයි අනෙකුත් මේ උපාසක පිරිසක් කුක්ක විමයන දීර්ඝ ධර්ම දේශනා මාලාවක අද මේ මුල පිරුවේ 49 වෙනි අංකයටයි කය වශයෙන් ගන්නවා නම් දේශනා වශයෙන් ගන්නවා නම් සතිපට්ඨාන සූත්‍රයයි අපි මුලට තියාගත්තේ එහි අපට වැටහෙන ප්‍රමාණයට මූල ධර්මත් ප්‍රායෝගික කාරණාත් දිරිපත් කර ගනිමින් කායानुපස්සන ආදී ක්‍රමයට ඒ මුල් අනුපස්සනා තුන විවරණය කරමින් විකාශනය කරගෙන ගෙවා දමමින් දැන් මේ සපමිනලා කාලය ගත කරන්නේ ධම්මානුපස්සනාව වෙයි. ඒ ධම්මානුපස්සනාවෙත් ඒ නීවරණ පබ්බ ස්කන්ධ පබ්බ කියන මේ දෙක හිමා කරමින් දැන් මේ ආයතන පබ්බේ තමයි මේ සැරිසරන්නේ. ඒ ආයතන පරවය ප්‍රධාන වශයෙන් කාටත් අතර ප්‍රසිද්ධ තාලෙට හයකට කඩලා තමයි මේකෙදී සරුවචනාංශයේ දේශනා කරන්නේ. ඒ හය අධ්‍යාත්මික බාහිර වශයෙන් ආධ්‍යාත්මික බාහිර ඇතුළත පිටත කියලා වගේ ගත්තොත් එතන 12ක් වෙනවා. ඒ 12 නිසා උපදින්නා වූ සංයෝජන ධර්ම 6ක් වෙනවා. මේ ආකාරයට ඒකත් එක එක ආයතනයක් ගත් වශයෙන් ගත්ත මාත්‍රකාව අනුමාත්‍රකාවට කොටලා අනුමාත්‍රකාවට බෙදලා තමයි මේ විග්‍රහයට ඉදිරිපත් කරන්නේ. නමුත් මේ පූර්ණ දේශනා අනුක්‍රමයේ දේශනා විලාසයෙන් ඥානං අපි එතන ඒ ආයතන 6ම සංග්‍රහ කරගෙන යනකොට මේ දිවහංච පජානාති රසේච පජානාති කියන මේ ආයතනය ජීව ආයතනය වැටෙන්නේ හතරවෙනි. ඒ කියන්නේ අපි ආයතන පාරවේ දැන් හතරවෙනි එකට ඇවිල්ලා 1 2 3 ගත කරලා තියෙනවා. ඒ කියන්නේ චක්කුංච පජානාති, සෝතංච පජානාති, ඝානංච පජානාති කියන තුන අපි පසුගිය සතිවල ක්‍රමයෙන් අනුක්‍රමයෙන් ඉවර කරගෙන ඇවිල්ලා දැන් මේ ගත කරන්නේ ජීවහංච පජානාති කියන තරම්. එන් සාද මාත්‍රිකාවට යොදාගත්තේ සූත්‍රයේ දැක්වෙන ආකාරයටම නෙවෙයි අපට ගැළපෙන කොටස පාළිය වෙන් කරලා එකක්. මේ දිව විවිධ පැති වලින් මනුෂ්‍ය ජීවිතයේ බොහොම තීරණාත්මක දෙයක් බවට පත් කරලා තියෙනවා. අපේ සාසනේ ප්‍රධාන වශයෙන් ඉක්ම විය යුතුයි ద్వාර කාය ආය කාය වචන මන කියලා තුනකට කඩනකොට මේ මැද තියෙන මේ ඇත නැති දිව නැත්නම් මේ වචී ద్వාරය බොහෝමත්ම වැදගත් වෙනවා මේ ඉන්දිය සංවරයට නැත්නම් මේ බ්‍රහ්මචර්ය ප්‍රතිපදාවට ඒකටත් මුල් වෙන්නේ මේ දිවමයි ඒ වාගේම අපේ සූත්‍ර සාහිත්‍යයේ ප්‍රධාන වශයෙන් පෙන්නලා දීලා තියෙනවා ඒක නාමකින් මේ පුංචි ආදරුවෙක්ගෙන් බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නයක් ඒක නාමකින් එක නම් කිම එතනදී දරුවා දෙන උත්තරය තමයි සබ්බේ සත්තා ආහාරත් හිතිකා සියලු සත්තු ආහාරයෙන් යපේ ආහාරේ පිහිටා එතකොට මෙන්න මේ ආහාර සම්බන්ධිනුත් දිවට කෘත්‍යයන් කීපයක් තියෙනවා. ඒ නිසා අපි අනේකොත් මේ දසු අධ්‍යාත්මික බාහිරේසු ආයතනේසු කියලා ගත්ත දේවල් වල බොහෝම සරල විග්‍රහයක් ගත්තොත් දැකීමේ කෘත්‍ය සඳහා ඇස් දෙකක් දෙපොලේ තියෙනවා. ඇහිීමේ කෘත්‍ය සඳහා කන් දෙකක් දෙකොනේ තියෙනවා. ආග්‍රහණ කෘත්‍ය සඳහා නාස්පුඩු දෙකක් ඌනමැද තියෙනවා. නමුත් කතා කිරීම සහ ආහාර ගැනීම කෘත්‍ය දෙකම සඳහා මේ මුඛයයි මේ දිවයි තමයි තියෙන්නේ. ඒ නිසා මේක ඊ타ත්ම වැදගත් කෘත්‍යයක් සිදු ඒ කෘත්‍යයේ ප්‍රධාන වශයෙන්ම මිනිස්සුෙකුට සැක කුකුස් උපදවන්න අනිත් ආත් එක්ක සංසාරේ පටලවන්න අවුල් කරවන්න බොහෝමත්ම උදව් වෙනවා මේ මේ ජීව ආයතන. නැත්නම් අපි ඊළඟ ටිකක් විකාශනය කරලා ගත්තොත් මේ මුඛය කියන එක. ඒ නිසා එහිදී ප්‍රශ්න ඇති කරගෙන ඒ ප්‍රශ්න විසඳීම සඳහා විශේෂඥ සේවාවල් බලාපොරොත්තු වෙනවා පිළියම් ක්‍රම හොයනවා ඒක තමයි මේ විශේෂම මනුස්ස ලෝකේ කියන්නේ. මොකද අනිත් සත්තුන්ගේ අර කතා කිරීමේ ස්වභාවය මෙච්චර සංකීර්ණ නැහැ. එකිනෙකාට මේ බොම්බ තෝතෝ අරවර ඵලයන් ඵලයන් කියකියා අර තුන් තුම් බේසුඤ්ඤා ආදී වශයෙන් එච්චරම දෙයක් ඇත්තේ නැහැ මේ සත්තුන්ගේ අනික් සත්තුන්ගේ මේ මිනිස්යාගේ විවහාර භාෂාවේ තියෙන විචිත්තත්ව නිසා ප්‍රශ්න ධර්ම විචිත්‍රයි නමුත් අපි අද මේ දෙකෙන් නැත්නම් මේ විශේෂයෙන්ම අතිපඨානයේදී සංග්‍රහ වෙන්නේ මේ ආහාර සම්බන්ධ කොටසටයි ජීවහංච පජානාති රසේච පජානාති යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං පංච පජානාති කියලා ඒක ගන්නකොට අර විවහාර කතා පැත්ත නෙවෙයි දිවේ කෘත්‍ය වශයෙන් ගන්නේ මේ රස බැලීමේ කෘත්‍යය. මේ රස බැලීමේ කෘත්‍යයේදී සංයෝජන උපදන ආකාරය ඇහැට රූපයක් වැටිච්චාම බලන හිත එතෙන්ට කිච්චු වුණාම එතන සිදුවෙන ක්‍රියාවලියට බොහොමත්ම තමයි. ඒකදී කිසිම මූල ධර්මානුකූලව කිසිම වෙනසක් නැත්තේ. කන්නට සාධ්‍යයක් වැටුණා, අහන හිත පහළ වුණා. එතන සංයෝජන පහළ වෙන්න පුළුවන්. නානාසේත නායත ගඳක් තුනක් වැදුනා. එතනට නාසයේ හිත පහළ වුණා නම් පරිසේ පවතින තාකල් එතන සංයෝජන පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිත රසක් වැටුනහම ඒ රස නිසා හිත එතෙන්ට ඇදී ගියා නම් එතන ස්පර්ශය පහළ වුණා නම් එතනදී සංයෝජන පහළ වෙන්න පුළුවන්. මේ தත්ත්වයේ දිහා බලාන යනකොට ඇහෙන්, නාසය, කනෙන්, නාසයෙන්, දිවෙන් කියන මේ හතර ආකාරයෙන් පහළ වෙන සංයෝජන ධර්ම වලින් අද වටහා ගන්නට අමාරු හුඟක් මේ ඇහෙන් පහළ වෙන ආකාරය මොකද ඒ තරම්ම සූක්ෂමයි. ඒ තරම්ම මේ දක්ෂ වෙන්න ඕනේ ඒකේ මුල පාදා ගන්න. ඊට වැඩිය යම් කිසි පහසුවක් දැනෙනවා පුළුවන්කමක් තියෙනවා දක්ෂ යෝග අවතරයෙන්ට ඇහිීමේදී කන කන මාර්ගයෙන් පහළ වෙන සංයෝජන අඩු කරගන්න මොකද ඒකේ ක්‍රියාවලිය අච්චරම යොසුළු නෑවා වෙන විදිහට කියනවා නම් අපේ ජීවිතයේ සංසාරයට අදබඳ තැබීමට ලොකුම දායකත්වයක් දෙන්නේ ඇහි. ඊගාවට තමයි කන. ඒ නිසා මේ කණේ සිදුවෙන මේ ගැට වැටෙන ආකාරය අපි මේ සංසාර බැඳෙන ආකාරය ඇහැ වගේම සංකීර්ණ ටිකක් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. නමුත් අර කලින් මතක් කළා වගේ දක්ෂ යෝගාවතරේ. ඊගාවට ආග්‍රහණය ගත්තොත් ආග්‍රහණයෙන් සංසාර වත්තේට එච්චරම ඇහෙන් කලින් නා ඇහෙන් නා කලින් විතර පොහොර වැටෙන්නේ. ඒක අඩු ප්‍රදේශයකින් වැටෙන්නේ. ඒ නිසා ගැටේ වැටෙන්නේ ටිකක් හිමි හිත හිමි හිත. ඒ නිසා අල්ලගන්න පහසුවක් තියෙනවා. ඊටත් වඩා පහසුවක් තියෙනවා මේ දිවෙන් මේ ගැටේ වැටෙන හැටි. ඒ වුණාට සෑහෙන ප්‍රදේශයක් ඒ ගැටවල පම ගාලේ පැටලිච්ච නරියා වාගේ පැටලීගෙන ගත කරන බව පේන්න තියෙනවා. විශේෂයෙන්ම ඔය පළවෙනි සත සතවර්ෂ 10 පමණ සාසනය පිළිබඳ ලියවිච්ච පොතොත් ඊට පසු කාලයේ ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථත් බලපුවාම ඒ කාලය තුල ඇති වුණා වූ සාසන පරිහානිය ප්‍රතිඵලයක් වශයෙන් දෝ මේ දිව කෙරෙහි රස කෙරෙහි ඒන් ඇතිවෙනා වූ සංයෝජන ධර්ම කෙරෙහි විජේතු ආකාරයේ තිබුණේ නැවුම් ගති දුබල වීම නිසා දෝ පිළුණු වීම නිසා දෝ ගාක් කතා ගාක් සංවර ක්‍රම විදි මේ දිවට සම්බන්ධ කරලා රසට සම්බන්ධ කරලා සඳහන් කරලා තියෙනවා. අදත් විත්ත සමාජයේ ගත්තොත් එහෙම නැත්නම් උපාසක ඇත්තන්ගේ සමාජය ගත්තොත් නිතර කතා බහට ලක් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා <clears throat> මේක දිහා සාසන ඉතිහාසයේ බලනකොට පේන්නේ මේ වික්ෂුත්වයේ සහ උපාසකත්වයේ මූලික පරමාර්ථයෙන් ඈත් වෙලා මේ ලාමක දේවල් වලට හැරෙනකොට මේ කටින් නැත්නම් සප මේ මාර්ගයෙන් පටලැවෙන තියෙන අවස්ථාවල් වැඩි. නමුත් අද භාවනා කරන පිටක් වශයෙන් නැත්නම් එහෙම పూర్ව කාලයේදී ගත කරන පිටසක් වශයෙන් අපි තේරුම් අරගන්න වෙනවා <clears throat> මේ යත්තා වූ ආර්ථික පැත්ත නැත්නම් සාධනීය පැත්ත. අපි මේ ගත කරන්නා වූ පූර්ණ කාලීනව අනුන් දෙන දේ මත යපිලා ඒ අය කෙරෙහි වහවහ මේ සමාජ සේවාවල් ලෝක වර්ධන සුසාන වර්ධන වැඩ කරන වෙනුවට තම තමන්ගේ වැඩක් බලාගෙන භාවනා කටයුතු කරනකොට අර මුල් අවුරුදු 1000 කාලෙ විතර ආර්යයන් වහන්සේලා ඒ ආර්ය වංශයේදී කොහොමද මෙච්චර මේ භයානක දිව මාර්ගයෙන් රතේ මාර්ගයෙන් සංයෝජන ධර්ම පහළ නොකරගෙන ගත කරගන්න ගත කළ ජීවිතයත් අද අප ඒ සඳහා ගත කරන ප්‍රයත්නයක් නිසා අපිට ආර්යයන් වහන්සේලාගේ තුනේ නැවුම් මේ මිහිරියාව අහෝසුකං අහෝසුකං කියකියා ගත කළ ආකාරයට අපිට කොච්චර ගත කරන්න පුළුවන් වේවිද කියලා බැලුවොත් මේ මේ ආහාර සම්බන්ධව හෝ දිව සම්බන්ධව උත්තර බය වෙන්න දෙයක් නැහැ. ඒක බය වෙන කාරණා ටික නම් දැනගෙන තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක සෑහළු කරගත්තොත් විශාල වශයෙන් ඒ යෝගාචර ජීවිතය හානිකරන යෝගාචර ජීවිතය දුර්වල වෙන්න විලල් වෙන්න හේතු වෙනවා. ඒ නිසා කාරණාව දැනගන්න ඕනේ නමුත් මේක ආස්තික පැත්තෙන් සාධනීය පැත්තෙන් හැකි සංඥාව පැත්තෙන් ගත්තොත් තමයි මේ අපිට මේක සතිපට්ඨානයක් වෙන්නේ. එහෙම නැත්නම් තියෙන ප්‍රශ්න වැඩි කරන වික්ෂිප්ත භාව ඇති කරන සංයෝජන ධර්ම වඩල පැත්තක් වෙයි. එනිසා අද මේ ඉතුරු විනාඩි කාලය තුල මේ කාලය විනාඩි වල්පේ තුල බලාපොරොත්තු වෙන්නේ අපි මේ ගත කරන ජීවිතයත් එක්ක බලනකොට එවැනි සංයෝජන ධර්ම පිළිබඳව අපට කොච්චරක ආරක්ෂාවක් තියනවද ඒ ආරක්ෂාව සමහරට නොදැනුවත්කම නිසා අපි අර සාමාන්‍ය එදිනදා ජීවිතවලදී ප්‍රශ්න ඇති කර ගන්න ඇත්තෝ වගේ අර පඹ ගාලේ පටලවාගෙන ඉඳ වෙනවද ඒ සඳහා බලනකොට අපිට අපේ වගකීම් යුතුයකම් ඉන්දිය සංවරයේ පැත්තට කොච්චරක්නම් සාසනේ තියෙනවද කියලා බැලුවොත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ ගත කරන ජීවිතය පිළිබඳව අහෝ සුඛං අහෝ සුඛං කිය කියා අපිට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සල්ලාම බලමු මේ දිවත් මේ කියන රසයත් සංයෝජන ධර්ම පහළ වීමත් පිළිබඳව ඒක යාන්ත්‍රණය. ඒක අත්‍තරම අපි කලින් සාකච්ඡා කළා මේ ඇහ සම්බන්ධයෙන්. නමුත් ඒක නැවත මතක් කරනකොට මේ ඇහිදී වඩාම යොසුලුව සිදුවෙන බව. නමුත් දිවේදී මේක මේ දැන දැන දැක දැක හිමීට මේ සීමුදී යුක්තව කටයුතු කරන අල්ලා ගැනීම හැකියාව වැඩි බවක් අපි කලින් මතක් කරගත්තනේ ඒ නිසා මේ යාන්ත්‍රණය දැන ගැනීමත් සමහර විටක ඒ පිළිබඳව මතකයේ අලුත් කරන්ට එවැගේම කුසල ඡන්දය උපදවලා ආහාර සම්බන්ධ වෙනකොට සතිමත් වෙන්න ඉන්ද්‍රිය සංවරය වෙන්න පිටිවහලක් වේ වෙන්න ඉඳ තියෙන මේකදී සබාසව සූත්‍රේ මූල ධර්ම පරියාය සූත්‍රය සඳහන් කරනවා මුත්තේ මුතෝ මුද්දතෝ සංජාය අපි සාමාන්‍යයෙන් සලායතන පිළි කරනකොට දික්ක සුත මුත විඤ්ඤාත කියලා හතරකටයි ගන්න. දික්ක කිව්වහම චක්කු සම්බන්ධ දැකීම සම්බන්ධ කෘත්‍යයේ ඒක හේමම ඒ ආයතනේ සම්පූර්ණ මේ දික්ක කියලා පැත්තකට කරනවා. සුත කිව්වහම සුතය අහුන් කන්දීම කන සහ ශබ්ද සම්බන්ධ කරගන්න. විඤ්ඤාත කිව්වහම හිත සහ ධම්මායතනේ සම්බන්ධ කරගන්නවා. එතකොට නහය, හත, ශරීරය. නැත්නම් ආග්‍රහණය කිරීම, රස බැලීම සහ පහස ලැබීම කියන මේ තුනට මුත කියන නාමය සඳහන් කරනවා. මුතෝ මුතතෝ සංජායති. නහයට ගඳක් වැදුනා, කටට දිවට රහක් වැටුණා, කායත පහසක් ලැබිච්චාම ඒක හඳුනා ගැනීමක් අපි කරනවා කෙලෙස් සහිත හිතේ. අන්න හරි. දැන් දිවට රසක් වතුනා කියලා හරි. මුතෝ මුතතෝ සංජායත්වා මුතතෝ මයි. ඊට පස්සේ ඒක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් මඤ්ඤනා කරනවා. දිව රස. මේක මට විතරයි ලැබුණේ. ඒක ලැබුණ හොඳ. ආදි වශයෙන් ඒ මම ආයේ යුක්තව මේක මඤ්ඤනා කරනවා. ඒකට සිංහල වෙන වචනයක් යොදලා නැහැ. කෘෂ්ණා දෘෂ්ටි මාන දෘෂ්ටි සහිතව මේක ඒ ගැන කල්පනා කිරීමක් තමයි මම යනා කරන්නේ. ඒක අර කියන විදිහට හොඳ මිහිරි රසක් පිළිබඳව වෙන්න පුළුවන්. රස මත උලක් දුක් පිළිඳින වෙලාවට එහෙම නැත්නම් තමන්ගේ රුචි පරිදි මුලදිච්ච වෙලාවක ඇතිවෙනා වූ මේ අප්‍රිය කර අදහසක් වෙන්න පුළුවන්. අමනාප අදහසක් වෙන්න පුළුවන්. ඒ කොහොම කෙරුවක්වත් ඒවත් කුෂ්ණා මාන දෘෂ්ටි වල බැඳලා තියෙන සාමාන්‍යනා කරනවා. ඒ මාන්‍යනාව නිසා මුතස්මින් මාන්‍ය. ඒ තමයි මේ රසගතොත් අපි මේ අවස්ථාවේ උදාහරණයක් විදිහට මුතයෙන් තමයි අවබෝධ කරගන්නේ. මහා සතුටුදායක වෙන ආහාර වේලක් ලැබුණා නම් මම වාසනාවන්තයි මේ ආහාර මාර්ගයෙන් මට හැමදාම දිය පිනවන හොඳ ශරීර ශක්තිය දෙන පෝෂ්‍ය ආහාර ලැබෙනවා කියන ඒ ආහාර මාර්ගයේ නැත්නම් ආහාර ලැබීම සම්බන්ධ කරගෙන දිගින් දිගට මානසික විකාර ඇති කර ගන්නවා. හිතේ තරංග ආහාර. එහෙම නැත්නම් මට හැමදාම කොහොම කෙරුවක්වත් මට ලැබෙන්නේ මේ නරකෙවමයි කියලා ඒක පිළිබඳව ඒව විතේ ඒව ඒ වගේ මුතක් නිකුවාම ඒව විශේෂයි. ආහාර විශේෂයි කල්පනා කරනවා. මට මයි ළඟට එනකොට කොහොමඩක්වත් කොයි දෙයක් හොඳ රසවත් වෙනවා මට හම්බ වෙනවා කියලා ඒක හොඳ පැත්ත. එහෙම නැත්නම් මම කොච්චරද ජාති කාට උදව් කරුවත් කොච්චර කියලා දුන්නත් මට නම් හම්බ වෙන්නේ හැමදාම මේ වගේ මේ කාලිහදී මේ දෙක දහලේ බතුයි තමයි කියලා හිතරෝම ඒ ආහාර පිළිබඳව කල්පනා කරනවා. ඒක විදිහක්. සමහර අතු ඉන්නවා දැක ගන්න පුළුවන් හේතු තියෙනවා ඒ වගේ තමයි කල්පනා කරන්නේ. එහෙම නැත්නම් මුතතෝ මයින්ඩ් මේ එහෙව්වේ එහෙව් පොතදී ලබන්නේ මම එහෙව් නරකදී ලබන්නේ මම කියලා ඒ ආහාර මාර්ගයෙන් මම පෝෂණය කරනවා නැත්නම් මම උද්දීපනය කරනවා එහෙම නැත්නම් මම පහත් කළ හලකන මුතස්මින් මඤ්ඤති මුතතෝ මඤ්ඤති ඊගාවට මුතෝ අභිනන්දති ඊට පස්සේ හොඳ දෙයක් ලැබුණා නම් ඒක අභිනන්දනය කරනවා මුතං මුතං මේකේ මඤ්ඤති මේ මුතයෙන් තමයි මගේ ආත්මය පෝෂණය කරගන්න ආත්ම පෝෂණයක් ඇති කරන මේක අභිනන්දනයි ඉතින් ඒක එතනදී ප්‍රශ්නයක් එනවා අපි කලින් මද වශයෙන් ඒක විස්තර කරා නරක ආහාරයක් ලැබුණාම කොහොමද ඒක අභිනන්දනයකට වැටෙන්නේ හොඳ ආහාරයක් ලැබුණාම නම් ඒක අභිනන්දනයේ රස විඳිනවා කියන එක තේරෙනවනේ නරක ආහාරයක් ලැබුණාම කොහොමද අභිනන්දනය කරන්න කියලා ගත්තොත් අපි හිතමු මේ වගේ උපාසක ජීවිතයටපත් වෙලා හෝ එහෙම නැත්නම් මේ වගේ ජීවිතයටපත් වෙලා අනුදෙන්නා වූ මේ ආහාරයක් හොඳට බඩගිනි වෙලාවක නිල බලාපොරොත්තු වෙනවා. නමුත් ලැබෙන්නේ ඒ සීතල වෙච්ච මේ මේ පිටර මිහිරි නැති රළු ආහාරයක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක දකින්නකොටම මේ ආහාරයෙන් කල්පනා වෙනවා මේ මට අද ලැබුණේ රළු නුහුරු අප්‍රියකර ආහාරයක්. ඒ ආහාරය මං වෙන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ආහාර හොඳ නැහැ මට ලැබෙන්න දුන්නේ මේක හොඳ එකක් ඒ නිසා මට මේ මගේ ආත්මයට මේක අනුපාඩුවක් ආදි වශයෙන් කල්පනා කරලා ඒක සංසන්දනය කරනවා තමයි හොඳතම විඳපු විඳින්න කැමැති මිහිරි ආහාරයක්. එතකොට අර මිහිරි ආහාරය කල්ැතුව විඳලා හෝ අහලා හෝ දැකලා හෝ තිබුණේක බොහෝමත්ම ඒරිය පරස්පර විරෝධී සුවයලවන දෙයක් නම් ඒ හා සමාන ප්‍රදේශයක් ඒ ප්‍රපංච හිතවිලි පහළ වෙනවා. ඒ හිතවිලි පහළ වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ දැනට ලැබෙච්ච නීරස ආහාරයට වඩා ඊට කලින් Taman බුද්ධ විඳලා තියෙන අර මිහිරි ආහාරය. ඒ නිසා එතන මිහිරි ආහාරය කෙරෙහිත් ආ වූ අභිනන්දනය වැඩි වෙන්න වෙන්න මිහිරි ආහාරයෙන් ලබලා තිබුණු අභිනන්දනය වැඩි වෙන්න වැඩි වෙන්න දැන් මේ ලැබිලා තියෙන ආහාරය පිළිබඳව ද්වේෂය වැඩි වෙනවා. ඒ පාගෙම වැඩි වෙනවා. අමීරියාව වැඩි. ඒ නිසා එතන අභිනන්දනයමයි හේතු වෙන්නේ ඒ නිසා මේ දුකට ප්‍රධාන හේතුව හැම වෙලාවෙම තෘෂ්ණාව. වෙන විදිහට කියනවා නම් ද්වේෂයටත් හේතුව තෘෂ්ණාව. එනිසා සංසාරේ එකම සමුදේ තත්ත්වය පෙන්වලා දෙන්නේ සං. ඉතින් මේ තණ්හාව ඇති වෙන්නේ ද්වේෂ මාර්ගයේ නරක දේ ලැබෙන්න. හොඳ දේ ලැබෙන්න හොඳ මාර්ගය. මෙන්න මේ විදිහට අභිනන්දනය කරපුවාට පස්සේ ඒ පුද්ගලයා ඒ අභිනන්දනයේ ලක් වුණාට පස්සේ දිගින් දිගටදී කල්පනා කරනවා, සැලසුම් කරනවා, මේවා කරනවා. ඒකෙදී මේ කුජලයාගේ මේ තියෙන අභිනන්දනයේ හේතුව අපරිඥාතං වදාන්නේ. මේ කුජලයා ඒ රස බලන වෙලාවේදී ජීවත් එක්කයි මේ හැපෙන්නේ මේ රස මේ දේකුයි නැත්නම් ආහාරයකුයි මේ ගැටුනේ. මේ නිසා මගේ හිත මේ විදිහට ආහාරය විදේයි කල්පනා කරනවා ආහාරයෙන් කල්පනා කරනවා ආහාරය සම්බන්ධ කරලා ආත්මය ගන්නවා එහෙම නැත්නම් අභිනන්දනය කරනවා කියන මේ හිතවිලි වැට එකක්වත් සතියට හෝ සම්පජානයට අහු වෙලා නැහැ. ඒ පුද්ගලයා මම කනවා ඒ කන ආහාර මෙහෙමයි ආදි වශයෙන් සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයේ ගිලිලා ඒ ආහාර මතින්ම වැරදි අයෝනිසෝ මනසිකාරයෙන්ම නොමගින් කල්පනා කිරීම නිසා මේ අපරිඥාතේ සිද්ධ වෙනවා. හරියට මේ ආහාරය කියලා කියන්නේ රූප ධර්මයක් මේක පිළිබඳව පහළ වෙන්නා වූ හොඳ නරක හේතිලි කියන්නේ නාම ධර්ම මේ නාම රූප ධර්ම වහා ඇති වී වහා නැති වී යනවා මේ එක එකක් එකිනෙකට හේතු වෙනවා මේ නිසා විද්‍යාකාර සංහාමාන දෘෂ්ටි පහළ වෙනවා අභිජ්ජා දෝමනස පහළ වෙනවා ආදි වශයෙන් කිසිම දෙයක් දැකගන්න කලෙලියක් මුල පාදා කිරීමක් පාදා ගැනීමක් නැහැ ඒ මොකද මේ පුද්ගලයා ඒ ආහාර පිළිබඳව දිව පිළිබඳව රස පිළිබඳව කල්පනා කරන්නේම දෘෂ්ටි මානයට. ඒ නිසා පරිඥාතියක් ඇත්තේ නැහැ. විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීමක් ඇත්තේ නැහැ. මෙන්න මේ අවස්ථාවට එනකොට ඒ පුද්ගලයාට ඒ මේ තියෙන මානසිකත්වය යටතේ එහෙම නැත්නම් නොපුහුණු නාහපු සත්පුරුෂයන් දැකපු නැති සත්පුරුෂයන්ගේ අසුර නොලබපු සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති ඒ පුද්ගලයාට මේක තමයි ඒ කායන ක්‍රමය. ආහාර නිසා හොඳ හෝ නරක හිතිවිලි පහළ මේ පහළ වීම නිසා ඒ පුද්ගලයාට එතනම දොරටු හයක් දොරටු නවයක් මාර්ගයෙන් මේ බැඳීම සිදු වෙන්න පුළුවන්. උපාදේ හේ උපාද කාරණාවක් වෙන්න පුළුවන්. මම අනිත් දවසේ මේට වැඩිය හොඳ ආහාර ලබන්න මෙන්න මෙහෙම මෙහෙම සල්ුණක් කරන්න ඕනේ කියලා ඒ එතනදීම උපාද හේතු ඇති වෙනවා. උපාද කාරණා ඇති වෙනවා. ඊගාට පවස්ති කාරණා මේ හොඳ එකක් ලැබුණා මේක දෙකින් දෙකට මේක ලබන්න මෙන්න මේ විදිහට ප්‍රවෘත්ති වශයෙන් මම මේකට උදව් කරන්න ඕනේ කියලා චේතනා පහළ වෙනවා කාරණා පහළ වෙනවා ඊගාවට මේ නිමිත්ත නිමිත්ත කාරණා බලන්න මේක නිමිති කරගෙන මේ අහවලාට මේ වැඩේ දීපු නිසා මෙහෙම වුනේ මම මෙහෙම කරනවා ආවල් වෙලාවට ඒ නිසා මෙහෙම කරන්න කියලා ඒ වෙච්ච එකේ හොඳ හෝ නරක නිමිති අරගෙන ඒ අනුව ඉතින් දිගින් දිගට දිගින් දිගට මනෝ විකාර කරන්න ගන්නවා ඒක නැත්නම් කල්පනා කරන්න දේශනා පහල කරන්න පටන් ගන්නවා. ඒ නැත්නම් ආයෝහණය කරනවා. රැස් කරන්න පටන් අර ගන්නවා. මම මේ මෙහෙම කරපු කෙනෙක් මම මේ පුද්ගලයෙක් අපේ ආත්මයක් වශයෙන් අරගෙන දීවේකනා මෙහෙම මෙහෙම කෙනෙක් ඒ පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් අරගෙන මේ ආහාරය පිළිබඳව රසගේජෙන් යුක්තව සලකලා ඒක රැස් වෙච්ච පිටු වශයෙන් කල්පනා කරන නාම රූප වශයෙන් බෙදීමක් කියන්නේ එහෙම නැත්නම් සංයෝජන වශයෙන් ගන්න මේ සත්වතාන පෙන්වන්නේ මේ සංයෝජන ධර්මයක් පහළ වෙන හැටි. සංයෝජන ධර්ම වශයෙන් කියන්නේ මම මේ ගැන උසලකා ඉඳලා බෑ. හොඳට සලකලා කටයුතු කරන්න ඕනේ. එතකොට මට හැමදාම මේ මේ විදිහට කරගන්න පුළුවන්. අසෝලාට ඉස්සර වෙන්න ඕනම අසෝලාට පහු වෙන්න ඕන ආදී වශයෙන් විවිධාකාර විදිහට ඒ ධර්ම විශේෂයි, ආහාර විශේෂයි, රස විශේෂයි ඇලිබැඳීමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ආයෝනේ ආයුන වශයෙන් පරිමෝද වශයෙන් සංයෝජන වශයෙන්. ඒක පරිභෝධයක් කරගන්නවා. Taman මේ වෙලාවේ ඒ ගැහමට ගියේ බරපතල වැඩක් කරගෙන ඉන්න ගමන් නැත්තම් භාවනාවෙන් නැගිටලා. නමුත් මේ භාවනා හිතේ પરම්පරාව සම්පූර්ණයෙන්ම කැඩුනා සම්පූර්ණ ඒක පරිභෝධයක් කරගන්නවා. මේක සමුදේ. මේක ඊගාවට භවයක් ඇති කරන්න තව මේ සලසුන් සහගත මේ චින්ත මේ චේතනා පහල කරපුව පරිසම් දෙන්න භවයකට හොඳටම සමුදේ. ඒ සමුදේ කාරණාව. ඒ වගේම හේතු කාරණාව. මේ විදිහට මේ වාගේ අයෝනිසමනස්කාරයෙන් නොමනාකාරයෙන් කල්පනා කෙරුවොත් පුරුද්දට අනුව දිවට මේ රසයටයි බැඳිලා වහල් වෙලා නතු වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ දින කොයි ආකාරයකින් හෝ අපි එතන නතර වීම සමා වීම බන්ධනයක් ඇති. මේ නිසා අපි මේ ධර්ම අහලා ඒවා පිළිබඳව ආහාරයේ මත්සන්ජිතාව කියන එක ශික්ෂාවක් එහෙම නැත්නම් ප්‍රත්‍ය සම්නිප්පිත සීලය කියලා තව සතුපාරිශුද්ධ සීලෙන් කොටසක් මේ එහෙම නැත්නම් තමන් යන්නේනකොට කන බොනකොට ඇඳුම් පැළඳුම් මාරු කරනකොට නානකොට වැටිලි ගැටිනකොට සතිමත් වෙන්න ඕනේ කියලා තව පැත්තක් ඒ කියන කොයි ආකාරයකින් හෝ යෝගාවචරයා මේක හැමදාම ඒ තමන්ගේ සහජ ගතියට පිටක් යන සමත ඉදී හිතේලි පහළ වෙන්න දෙන්නේ නැතුව සංයෝජන පහළ වෙන්න දෙන්නේ නැතුව කල්ලාගේ සූදානම් වෙනවා නම් ඒවර කල්ලාගේ සූදානම් වෙනවා නම් ඒකට ක්‍රම වේද රාසය අපේ මේ යෝගාචර දිනචර්යාවේ හුඟක් වැඩ මේ විදිහට මේ කාර්යානුකූලව සිද්ධ කරන්නේ අන්න අර පුරුෂකට ඇතිවෙන ආව සංයෝජන ධර්ම වෙනතන අර්ජන පරිබෝධන ආයෝන ආදි වශයෙන් දේවල් කඩලා ආර්ය වංශයේ තවතුන ආ වූ ක්‍රමයේ හැටියට ඒ ඒ තනදි එතන එතන පනාවෙලා. පනාවෙන්නේ මොකටද? කෙලෙස් ඇති කරන්නේ. එනතුව මේ සංසාරයෙන් ගොඩ වීමට පනාවක් නෙවෙයි. හැම වෙලාවම අවදි භාවයක් අප්‍රමාදයක් ඇති කරගන්න අර ඉලක්කයෙන් යුක්තව හැම වෙලාවෙම ඉන්දිය සංවරයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඇත්තටම තේරවාදී රාසනේ බුදුමාකාර විදිහේ කලකාබලින් රාශියක් කරලා අපිට පෙරතුරු එහෙම නැත්නම් ක්‍රමවේද රාශියක් දෙනවා. අන්නේ ඉදිරිපත් වූ ප්‍රමාණය දිහා බලනකොට අද ලෝකෙ ඉන්න විශාල සත්ත්ව ප්‍රමාණය ඒක පිළිබඳව අවබෝධ කිරීමේ, තේරුම් ගැනීමේ, අදාහ ගැනීමේ ශක්තිය තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්යාට තමයි. අනිත් සත්තුන්ට ආහාරය ඊට වැඩි ඉලවහගේ දෙයක්. එන්නේ මේ මනසකට ආවේනේ මේ සම්මා දෘෂ්ටිය, සම්මා දෘෂ්ටිය පිළිගන්නා වූ මිනිසෙයින්ට මේ බුද්ධ ධර්මයේ සඳහන් වූ ක්‍රමවේද උපක්‍රම ප්‍රිය. අනිත් අතට අප්‍රියයි ඒ මොකද ඒ අතට කෑමයි ප්‍රිය. කෑම තමයි එළවන්නේ. ජීවත් වෙන්නේ කෑම තමයි. නැත්නම් ජීවිතේ සඳහා කෑම කියන අදහස නෙවෙයි තියෙන්නේ. ඒ අතට මේ ආහාර පිළිබඳව මෙච්චර මේ ශික්ෂාපද කතා කරන දැනුම. අන්න සම්යද්දිච්චික මිනිස්සු ඉන්නේ ඉතිහාසයේ පිළිසිදෙන කියන ප්‍රමාණය. ඊළඟට බුදු දාසනේ රකින්න නැත්නම් මේ ආහාරය පිළිසයක් වෙලා තියෙනවා. කටයුතුමක් වෙලා තියෙනවා. සානත්ත හේතු ප්‍රදයක් පාඩපත් වෙලා තියෙනවා. සමාධිය ඇති කරගත්තත් අන්න යම් කිසි සාන්තියක් තියෙනවා. සමාධියක් ඉක්මන විපස්සනාට බදගත්ත කෙනාට ලොකු සතුටක් තියෙනවා. ඉන්නේ මේ සත්‍යය අපි ඒක කියලා ඉන්නේ. කාඩ කරන තේ සත්‍යය. ගත කරන්නේ. මේ විදිහට මේ ධර්මයේ මේ රසත් දුරත් සම්බන්ධ කරන පහළ වෙන්න පුළුවන් සංයෝජන ධර්මයේ දුරු දිරීමේ ක්‍රමවේද ගැන කතා කරනකොට යැදියක්ක සතුට පහළ වෙනවා. මේ සතුට අපි සමාදන්නේ නැත්නම් අපි දන්නේ නැත්නම් අපිට තියෙන්නේ නැවතත් අර ආහාර මත ජීවනක සංයෝජන පහළ කර ගන්නා වූ කැමර ජීවත් වෙන මිනිස්සුත් එක්ක ගැළිලා ඒන් පිළිහිලා පස්සාපාපෝ සත්‍යතාව නොවේ කියනනම් අපි විතරෝම කල්පනා කරගන්න ඕන අපිට දවසක් ගත කරනකොට ගත කරන දවස් තුල මේ සම්බන්ධයෙන් මේ අනාවරතාවයට වැටෙන්න කලින් ඔක්කොම රට කඩු බැඳලා අපි ආරස්සාවක් තියෙනවා. ඒක තමයි ආර්ය වාක්‍යය කියන්නේ. මේක උන්වහන්සේලා ඒව ගමන් කරලා ඒ ලකුණු කියලා කියනවා. ඒ ලකුණු අපට ඉතිරි කරලා තියෙනවා ඒ සාධර වෙන්නේ. මේක රසින් මේක පිළිපදින්න. ඒකට ඒ ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා පිළියම් කරන ක්‍රමය තමයි ඒ දිනයක් පිළිබඳව. ධර්මයේ තියෙන ප්‍රශ්නේ ඉන්න කලින් ඒකට උත්තර දෙන්න. ක්‍රමවේදී කියන අනුශාසනාව. ආනි අනුශාසනාව කියන එකෙන් බලනකොට අපිට කියලා තියෙනවා සෛවිදිත පරිභෝග ක්‍රම හතරක්. දෙය පරිභෝගය, ඉල පරිභෝගය, දායක පරිභෝගය, සාමි පරිභෝගය කියන. ඒවා ගොඩක් පිටේ සාමයක් ගන්න ඒක සම්පදා ස්වාමීන් වහන්සේට අදාළයි. නමුත් ඒ උපාසකත්වයේ දැනගත්තට කිසිම දෝෂයක් නැහැ. ඔවුන්ට ඒක වැඩිපුර ආරක්ෂාවක් වාටපත් වෙනවා. දැන් පිටිකෙනෙක් මේ ශක්තිනා විසුද්ධියක් ප්‍රාර්ථනා කරගෙන දායකයා විසින් දෙනමේ මේ සද්ධා දෙවිය කියලා කියනවා. ඒකේ පසය පාවිච්චි කරනවා නම් මේ සීලේ නොරැක සීල දෙක අතර හැංගිලා මේ සීලත් එක්කම දෙන්නේ හිටිය මේ පරිභෝගයේ පිළිසල, උදර පෝෂණයේ පිළිසල. මේ වශයෙන් සාමණේර කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඉඳගෙන ඒ සම්පදා භික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් ඉන්දිය සංවරයෙන් යුක්තව ඒ සීපතේ කෙරේ දීපකට මේ මුද්‍රය කලින්ම ගිහින් ඔක්කොම උපනීව කොටස රස ඉඳලා සත්‍යකට වෙන යාදි කටයුත්තක් කරනවනේ එයා කුණ්‍යපල් භෝගේ කියලා කියන්නේ හොරේ. ආගේ පරිවර්තනය හොරේ කරන වැඩි. මිනිස්සු කොහොම ආන්සල දවසේ පිස්සේ හම්බ කරලා ඒවා මේ වහලක් කියලා නිදාගත්තට පස්සේ අර මනුස්සයා ගිහින් අර නිින්දේ ප්‍රයෝජනේ අරගෙන අර ඔක්කොම හොර ගන්නවා. එතකොට ඒ නම් ධර්මයේ පිළිමේ දෙන දන්වා මේ දෙක වෙනවා. අර තමන්ගේ ආත්ම වාදයෙන් මේ නින්දා කෙරෙනවා. මේ ආත්ම බරක් ඇති වෙනවා. ඒ වාගේ රත් බඳිනවා අපාගත වෙනවත්. ආන් ඒ වගේ තමයි මේ දීපතේ සිල්ලතුන් අතර ගත කරමින් තමන් දුසිල්ල ඉඳගෙන පාවිච්චි කරන මේක කියන්නේ ඉතේ පරිපෝෂය. යම් කිසි කෙනෙක් ඒ සිල්ලතුන් දෙන දේ තමන් සිල්වත් වෙන්න ඕනේ කියලා සැලකිල්ලේ කටයුතු කළා සංයෝග කරන අවස්ථාවේදී එක්ක ප්‍රෝධිනේ සලකලා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී කළ යුතු විනයකදී ප්‍රතිරේක්ෂා නොකර පාවිච්චි කරනවා නම් ඒක කියන ඉල පරිභෝගය. ඉල පරිභෝගය කියන්නේ ණයට අරගෙන පරිභෝග කළා වගේ. ඉතින් මෙන්න මේ ඉන පරිභෝගයේ පිළිබඳව පසුකාලීන බුද්ධ ශාසනයේ සාමත්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා. ඒ නිසා හිතනවා මේ පිළිතුන් අතර පිළිතුන්ට පිළිය සලකලා දෙන දේවල් යම් ආකාරයක අපි අතින් ප්‍රතිවික්ෂා කරගන්න බැරි වුණොත් ඒ කාන්තේම හරකෙක් කියලා බල්ලෙක් කියලා ඒකට කඳුරන්න වෙනවා. ඉතින් ඒ කතාව නිසා ඒ සිල්ලතුන් මේ විශේෂයෙන්ම ඒ ආහාරය පිළිබඳ ලොකු ශික්ෂණයක් තාම හිතට ගත්තේ නැති නමුත් ඒක පිළිබඳව උනන්දුවක් ඇතිවෝ මේකට හුඟක් බලයි. ඒකට හේතුව මොකද? අර මුල් මුල් කාලේ බුද්ධ ශාසනයේ මේ පත්‍රිදේශා වාක්‍ය නෙවෙයි හුඟක් මේ ආහාර පිළිබඳව පිළිබඳව දෙවි පාවිච්චි කරේ. උන්වහන්සේලා ඒ වෙලාවේදී එතන එතන ගන්නා ගන්නා පියවරේදී සතිය යුක්ත සම්පජන්‍ය යුක්ත මෙනෙහි කිරීමේ කටයුතු කළා. මේ කටයුතු කරනවා නම් අපි ආහාරයේ දකින්න දකින්නකොටම දකින්න බව දාන්න. ඒකකොටම අපිට සුවඳ වදිනවා හොඳයි කියලා හිතෙනවා. පාට පාට පේනවා සුවඳ වදිනවා ප්‍රමාණයක් ලෝකෙට තියෙනවා උණුසුම්ම තියෙනවා මේ ඔක්කොම දකින්නකොට අපිට එන සංඥා ඒ ඒ වශයෙන් මෙනෙහි වෙනවා. සත්‍යිර අහනකොට, සත්‍යිරකට ලං කරනකොට, රස ආයෙනකොට, රස ලැබෙනකොට, ඒ රස දිවෙන් මධ්‍යමයේ මේ මේ විකලකොට මේ රසය පාස මෙනෙහි කිරීමක් වෙනවනම් ඒකේ විශේෂ ආය ප්‍රයෝජනෙ හලකලා සත්‍යිරේක්ෂා කිරීමක් අවශ්‍ය වෙනවා. මේ මෙනෙහි කිරීම බොහෝමත්ම පළවෙනි පන්ති වැරක්. ඒත් පසු කාලයේ වෙනකොට මේ කායගත සති ආදී සති පිහිටවීම මෙනෙහි කිරීමේ ධර්ම පුදුමාකාර විදියට සෝදපාලුවට ලක් කරගන්නවා. මේ සෝදපාලුවට ලක් වෙන අවදී ගුරුවරයා දන්නවා තමයි පූර්ණ කාලීනව කෙරෙන්නේ අනුන්ට පොට්ටු ගන්නන්නයි මේ සතර කටපාඩම් ගන්නන්නයි පරියක්තියයි. ඒ නිසා සිත්ින්ද මතක් කරලා තිබුණා මේ ඉඳ පරිගෝගී කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ නමල පරිසං වෙන්න ඕනේ. කොහොමද පරිසං වෙන්නේ? ඒ වෙලාවට මේ සර්වඥාන්තේ විසින් දේශනා කරන ලද මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය කියවන්නේ. පරිහන්තායෝනිසෝ පිල්ලපාතෝ පස්සේවාමි යාව දේව සීතස්ස නේවදවාය නමදාය නමන්දනාය නවිභූතනාය යාව දේව ඉමස්ස කායස්ස සිද්ධා යාපනාය තේසෝ කරතියා භ්‍රෂ්ටචර්යානුගාය ඉතිපුරානන්ද වේදනං පටිහන්දාය නාන්ත වේදනං උපාදේශාමි යාත්‍රාජ මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාද විහාරෝසා මුරු ප්‍රත්‍යේක වාක්‍යෙම විගම වාක්‍ය දීලා තියෙන්නේ මේ පින්නපාතේ විදක් විදක් පාද ප්‍රත්‍යේක කරන්න කියලා කියනවා අර සම්භාහන විද්‍යාවේ පොතේ දීලා තියෙනවා එක පිටක් වන්දනකොට 40 සැරයක් හපන්නේ කියලා. 40 සැරයක් හැපුවොත් ඔක්කොම ආහාර හැඹරෙනවා කෙල හොඳට මිශ්‍ර වෙනවා. එතකොට ඒ ආහාරය දිරවන්න පහසු වෙන ඕජාව හොඳට අදලා ගන්න. ඉතින් මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය මෙච්චර දිගියක් තියෙනකොට 40 සැරයක් විතර හැපෙන්න වෙයි. එහෙම නැත්නම් ඉඩක් ඉඩක් පාර ප්‍රතිවේක්ෂා කරගන්න බැරි වෙනවා. ඊපස්සේ මේක දියුරු ගියාට පස්සේ කියනකොට අදුගානේ එක දාන වතාවකදී එක සැරයක්වත් ප්‍රතික්ෂේප කරගන්න බැරි නම් ආපත්‍යක් කියන මට්ටමට වගේ මේක වැදුවා. වැරද්දක් සිද්ධ වුණා. අකුසලයක් සිද්ධ වුණා කියන මට්ටමට වැටිලා හැමදාම මේ ආපත්‍ය දේශනා කරන්න ඕනේ. ඒ මොකද හේතුව මේ ප්‍රතික්ෂේපා ඉතින් නැත්නම් ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා අර ඉන පරිභෝගයේ තියෙනක බොහෝම දුරදිග ගෙනියලා මේ විදියට ප්‍රතික්ෂේපා නොකර ආපත්‍ය දේශනා නොකර දාහනේ වැළඳීම නිසා මේ ජීවිතයේ සංකන්තර මක්කන්තර කියන දෙකම සිද්ධ වෙනවා කියලා අර්ථ කතාවක් තියෙනවා. මේ නිවන් ලබලා මාර්ගය ලබන්න තියෙන නිවන් මාර්ගය ලබන්න තියෙන ක්‍රම අනුකූල වෙනවය. ඒ වගේම ස්වර්ග ගමන අනුකූල වෙනවා. නමුත් මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය විතරයි එතන මතක් කරන්නේ සිහිපත් කිරීම මෙනෙහි කිරීම ආදී කරු ඒ වෙනකොට අපේ ඒ උපමාන මට්ටමේ උපමාන ස්ලයිඩ් එකෙන් අයින් වෙනවා. මේක පිළිබඳ හොඳට සලකා බලනකොට තියෙන්නේ භාවනා කරන යෝගාවචර පිටසක් ගත්තොත් ඒ පිළිස මේ දාහනේ වළඳන පිටේ විතරක් නෙමෙයි මෙනෙහි කරන්නේ. දාහනෙට යනකොට පින්ඳ පාද යනකොට අනිකුත් කාලේ කටයුතු කරනකොට සෑම වෙලාවකම ගමන් කරන දේ ඊටම නැවතිලි මෙනෙහි කරමින් කරනවා නම්. අපි කතා කරන්නේ දිව පිළිබඳවනේ. ඒ දිවෙන් කටයුතු දෙකක් කරන්න පුළුවන්නේ. එකක් තමයි කතා කර කර ඉන්න පුළුවන්. අනිත් එක තමයි මේ ආහාර හෝ අනිකුත් දේවල් පිළිබඳව මෙනෙහි කරමින් කට මේ මේ මුඛ ద్వාරේ නැත්නම් වචේ ద్వාරේ වහගෙන කටයුතු කරනවා. යෝගාවචර ගැලපෙන උඹාවක් කතාව අඩු කරලා කරන කටයුත්ත නැවතිල්ල මෙනෙහි කරමින් කරනවා නම් ඒ පුද්ගලයාට ඒ ආහාර ගන්නා ක්‍රියාවලියේදී කොතනකදී හෝ සතිමත් වෙන්න පුළුවන් ශක්තියක් තවතක ඇති වෙනවනම් ඒක සමහරවිට මුළු ආහාර වේදකම එක චිත්තක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් කල්යනකොට කල්යනකොට මේ ප්‍රත්‍යවේක්ෂා වාක්‍යත් උපකාර කරනවා. ඒ වාගේම මේ වෙලාවට මම දාහනි බලනවා කියලා කල්ලාතු ලෑස්තියකුත් තියෙනවා. පින්න පාත් සඳහාත් කටයුත්තක් තියෙනවා. මේ සෑම වෙලාවකදීම අර ඇති වුණා වූ මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල ටිකෙන් ටික ටිකෙන් ටික පෝෂණය වෙලා යනවා නම් ඒ පුද්ගලයා මේ කියන නායකටපත් වෙන්නේ නැහැ. ඒ මොකද මුලදි මුලදි මේ වරද්ද ගැනීම සති මෙනෙහි කිරීම අඩු කරමින් කටයුතු කළා දිගින් දිගට දිගින් දිගට මෙවැනි පිරිසක් එක්ක කටයුතු කරනකොට මම අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට අනික් අත්තංග මෙනෙහි කිරීම මතක් කිරීම එනකොට ආපත්‍ය පිළිබඳව තමයි තැකෙනකොට පැහැදිලිවම තේරුම් ගන්නවා මේ ආපත්‍ය නොයෙන්ද පැහැදිලි ඍතු ක්‍රමයක් තියෙනවා. කරන කටයුතු සතියෙන් කරන්නේ. සතියෙන් කරනකොට ආහාරය පිළිබඳව මෙච්චර මේ හරකෙක් වෙලා බල්ලෙක් වෙලා මැටි පාගන ගොනෙක් වෙලා කඹරන් දෙනවා කියන කාරණාව මේ මෙනෙහි කිරීම මාර්ගයෙන් බොහෝමත්ම ලේසියෙන් සිද්ධ කරගන්නවා. නමුත් මේ මෙනෙහි කිරීම ජීවන රටාවක් කරගන්නේ නැති සුත්‍ස්ජනකෝ ප්‍රතිපත්තානි නාහපෝ බණ භාවනා නොකරන හෝ සිල් නොගන්නා වූ ඇත්තන්ට මේ කොටස යලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ නැත්නම් තේරෙන්නේ රස කියලා කියන ආහාර කියන එක රස වින්දනය සඳහායි කියන්නේ. ඒ වෙලාවේදී මේ අනම්මනම් කල්පනා කර කර කන හැටි අත දිග අහගෙන නමන හැටි දැක්කොත් එහෙම සුසුළු විසුළු පවා කරා. රස අඳුරන්නේ නැතිකම කියලා කියන්නේ. ඒ උයපු ඇත්තන්ට ඒ තරම් විග්‍රහාවක් වශයෙන් කතා කරනවා මතක් කරා. මොකද ඒකට ගන්න ඕනේ සාල නරමර ඒ රස මුක්ති විඳීම තමයි මේ නාම ආහාර දෙක නාපුරන් නම්බුව. සර්වචනාතේ දේශනා කළේ රසගේදී. මේ ආහාරයේ රසයට කොල්මත් වෙලා මන්මත් වෙලා වැළඳීම තමයි ආම ගන්ධය වශයෙන් සඳහන් කරේ. රස්මාලු කෑවට අපාය යන කතාව බොරු. මේ රසගේදී ඇති කරගත්තා නම් මේ සාමාන්‍ය එළවලු බතට හරියි. ඒකේ රසමසවුරු ගතිය නිසා ඒකයි සර්වචනාන්තයේ ආමගන්ධය වශයෙන් සඳහන් අමුමස් කන්නාගේ වැඩක් කියලා කියලා සඳහන් කරනවා. නිසා යෝගාවචරය මෙන්න මේ මේ සියුම් දොරටුව තමන්ට නිතර මතක් කරන මේ දොරටුවේ මෙන්න මෙච්චර විශාල අපාගත වෙන අකුසල කර්ම රාශියක් බේරා ගන්න පුළුවන් කියන එක තේරුණා නම් යෝගාචර ජීවිතයේ අහෝ සුඛං අහෝ සුඛං කියලා ගත කරන්න පුළුවන් කරපත්ත මේ වෙලාවේ මතක් කරගන්න. එහෙම නොවුනොත් ඒ වෙලාවේ මෙනෙහි කිරීම අඩුපාඩු වුණොත් ඊගාවට යෝගාචරයන් තියෙන ගැළවීම තමයි ඒ ප්‍රතිවේක්ෂා වාක්‍යය. ප්‍රතිවේක්ෂා වාක්‍ය හෝ කියමින් ආහාර ගැනීම ඊට වැඩි යාන්ත්‍රික ක්‍රමයක්. යම් ආකාරයකට ප්‍රතිවේක්ෂා වාක්‍ය වර්තමාන වාක්‍යයේ මේ වියා මේ කාලින් කියන්න බැරි නම් ඒ දවසේ අරුණගත වෙන්නේ ඉස්සරලා අතීත ප්‍රතිවේක්ෂා වශයෙන් මෙනෙහි කරයි. මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය මේ ඔය පළවෙනි කොටස ඊගාට ධාතු මනසිකාර පටික්කුල මනසිකාර වශයෙන් දිගට යනකොට නම් හොඳටම පැහැදිලි මේක මේ මන්ත්‍ර ජප කරන එකක් එහෙම නෙවෙයි. පින්දපාතෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ. මේ පින්දපාතේ ධාතු මාත්‍රයි. මේක සතික් නෙවෙයි ජීවයක් නෙවෙයි. එහෙම නැත්නම් මේක අරගෙන මේකෙන් නෙවෙයි මට සත්ත්ව භාවය ලැබෙන්නේ. මේකෙන් නෙවෙයි මට ජීවේ ලැබෙන්නේ. නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේක ආත්ම භාවයෙන් ශූන්‍යයි. මේ ආහාරයෙන් මම මිනිහෙක් වෙන්නෙත් නෑ. එහෙම නැත්නම් මම මිනිහෙක් වශයෙන් ආහාර ගත යුතුමයි කියලා එහෙම ඉක්කුත් නෑ. ආත්ම භාවයෙන් ශූන්‍යයි. නිස්සත්තුනි ජීව ශූන්‍යෝ. ධාතු මතකෝ නිස්සත්තුනි ජීව ශූන්‍යෝ. මේ විදිහට මේ ආහාරයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥාණය වෙනත් මේ සාමාන්‍ය බුද්ධිය මේ වගේ ගැඹුරු තැනකට සම්බන්ධ කිරීම වශයෙන් බලනකොට උන්වහන්සේ දේශනා කරනවා හොඳට රසම සෝළු සහිතව මත්මාංශය ඇතෝ හෝ වේවා නැතෝ හෝ වේවා කියමු. හදන්නද රාජභෝජනියක්. නැත්නම් ඇමතිවරයෙකුට හදන්නද කැම පිඟාන. ඒ වෙලාවට ඉන්නා වූ වැදගත් අමුත්වෙකුට දීගන්ට ලැබුණොත් දෙන්නට ලොකු අවස්ථාවක්. ඒක මොකද මේ කැම පිඟාන කියන එක ලොකු මේ පිළිච්ච දෙයක්. වස්ත්‍රය පූජා කරනවා ආහාර වේලක් පූජා කරනවා කිව්වම ඉස්සර කාලේ හැටියට බලනකොට දැන් කාලේ බැලුවත් එහෙම තමයි විශාල දීමක්. ඒ පිවිතුරු ඒ වෙලාවේ උයලා උණු උණුවේ දෙන්න පුළුවන් කෑමක් හෝ මේ කැවිල්ලක් හෝ ආහාර වේලා ඒ තව කෙනෙකුට දීමේදී ඒක ත්‍යාගයක් කරන්න පුළුවන් තිලිනයක් පිළින කරන්න පුළුවන් වස්තුවක් බාටපත් වෙනවා. නමුත් යම් ආකාරයේ ආහාර වේල තමන් එක පිටක් අනලා තිබ්බන. එහෙම නැත්නම් තමන් කෑම ගන්නකොට කෙලපින්ඩුවක් ඒ ආහාරයට වැටිලා තිබුණා නම් මේ ආහාරය කවම දාකවත් අර පූජා කිරීමේ තෑගීමේ தත්ත්වය සම්පූර්ණයෙන්ම කෙරෙනවා. ඊට පස්සේ මේ අපේ දෙතිස් කුණෙට ගෑවිච්ච ගමන් අර පිවිතුරුකම සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එහෙම එකක් දුන්නොත් ලබන්න තමයි නිග්‍රහ කරුවයි කියලා හිතන්නේ කියලා. ඒක නිසා සඳහන් කරනවා මේ ආහාර පිවිතුරු වෙන්නම් ප්‍රകൃතියෙන් නම් කේවල මට්ටමෙන් නම් අජිගුච්ඡනීය. jigutsa ජනකනේ. ඒක නෙවෙයි ඒක තෑග්ගක්. ඉමං පූති කායම් පත්වා මේ අසුචි පිරිච්ච පූජා වැගිරෙන කලයක් වගේ තියෙන මේ ශරීරේ කබ ටිකක් වටනොත් ඒකට කොටු ටිකක් වටනොත් ඒකට සෙම ටිකක් වටනොත් ඒකට කෙල ටිකක් වටනොත් ඒකට අත ගෑවුනොත් එහෙම ඒකේ මුන්න තරම් ඉක්මනට ඒ ආහාර වේල නරක වෙනවද ඒ වගේම අනුන්ට නිග්‍රහය පිටිහිච්චා අන්නේ එහෙව් ශරීරයක් මේ ඒකටයි මේ හොඳට ආදලා දරුබයි හෝටලෙකින් ගෙනලා චීන හෝටලෙන් ගෙනලා කැවිලා. කැවිල්ලපු මොහොතේ ඉඳලා ඒක කිසිම තාලයකට කෙනෙකුට පෙන්වන්න පුළුවන්, තෑගි දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඒ මොනවාක්වත් මේ යම් කිසි විදිහකට බැරි වෙලා හරි කැම වේලකදී වමනයක් එහෙම ගියොත් ඒක බොහෝමත්ම අශීලාචාර වැඩක් වඩපත් වෙනවා. මොකද ඇතුළට යන කන්නම් හරිම රසයි. මිනිස්සු බොහොම කැමති. බැරි වෙලා හරි එතන දිවමනේ කෙරුවොත් ඒක දැකීම පවා අන් අයගේ ආරෝචිය නැති කරවන සුළුයි. එහෙම නැත්නම් අපි හිතමු අපෙන් ගැලවිච්ච ගෙස් ගහක් තිබ්බා. ආහාරය. එතන නියපොත්තක් ඇද්දි කෑල්ලක් වැටලා තිබුණා. මුළු ආහාර විගාන විහික. මේ තරමටම මේ ආහාරය සුවගත වීමෙන් කෙලසෙන බවකොත් අනුන්ද දීමෙන් ත්‍යාගි දෙන බවකොත් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සබ්බේ මච්චරිනෝ ලෝකේ ආඡාගේන අතිරෝචති කිය. මිනිස්සු මෙච්චර මේ වස්තුකම් කරන්නේ ඒ කුස පුරව ගන්න. අනු මේක දැක්කොත් ඉල්ලයි කියලා අර නිකන් සාමාන්‍ය සිංහල කතාවක් තියෙනවා සම්බෝලේ මඤ්ඤොක්කයි ඊදොර වහගෙන කරනවා කියලා ලැජ්ජාව. නමුත් සමහර වෙලාවට හොඳ රසමාවක් හදා ගත්තාම අනුකයි ඉන්නේ ඉස්සලා බොහොම ඉක්මනට වළඳනවා. මොකද අනු දෙන්නේ කියලා ඒ තරම් මසුරු වෙනවා. මුළු ලෝකෙම හැම සතෙක්ම ආහාරය රඳා මත රඳා පවතිනවා වගේම ලෝකය හැමදාම ආහාර හිගතාවෙන් පෙළෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. එහෙව් ලෝකේ හදාගත්ත ටික ඉක්මනට වලදා. මේ බුරුම රටේ තියෙන අවුරුද්දක් ඇන්දේ පහ හය වෙනකොට ඔක්කොම රැයට කැමරා. ඉතින් මම අහුවා මේ බුරුම ජාතිකයෙක්ගෙන් මොකද ඒ කියලා. මේ අපේ වගේ තමයි මේ රට අපේ රටව කරනත් නම් 12ට ගන්නවනේ කියන්නේ. ඒ රටේ හැම කෙනාම 12ට ගන්නවා. කෑම 12ටමයි ගන්න. අපේ රටේ සාමාන්‍යයෙන් 1 2 විතර වෙනවා. සාමාන්‍ය ගෘහයක මේ හාල් කරන්නවත් පණ නැහැ 12 පහ වෙලා. ඒ රැති නෑ 12ට ඉස්සෙල්ලා ඔක්කොම කෑම ගන්න. ඒක හුඟක් මේ අර පැවිදි වෙලා ඉඳලා උපවිදිච්ච කට්ටියක්ද සාසන කට්ටියක්ද මන් දන්නේ 12 වෙනකොට කවුරුත් වගේ කෑම ගන්න. අලිමුත් ගන්න. ඒ වගේ තමයි රාත්‍රී ආහාරයත් යන්තම් අඳුර වැටෙනකොටම ගන්න. මම ඇහුවට පස්සේ කියනවා මේ බුරුමේ ඉන්නවා જાති 8ක් 9ක්. ඒ බුරුම જાතිකයා මේ දැනට රට අල්ලගෙන ඉන්න જાතියේ. නමුත් අනෙක් කොහොම දුප්පත් මිනිස්සු විවිධ જાතින් ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේ නිග්‍රහ පිණිස කියනවලු රැය වෙනකන් ඉඳ ඉතලා යුද්ධයක් ඇවිල්ලා මැරෙන්න උනොත් එහෙම ඒ නිසා හැන්දෑවෙම උයාගත්ත බත් ටික කන්න ඕනේ නැහැ කියලා කතාවක් කියනවා කියන්නේ. බුරුම ජාතිකයේ අනික් අයට පහත් කළ සැලකීම් පිළිබඳ මෙහෙම කතාවක් කියනවා. මේ තරමටම මේ කැම ටික ඉක්මනට උයාගත්ත ගමන් මේ අනුර දෙන්න වෙයි ඕන විරත් අමලියක් කරදයක් වෙයි කියලා කනගතියක් තියෙනවා. අන්න එහෙව කැම වේලා අනුන්ගේ කුස පිනිස කුස ගිනි නිවීම පිණිස හිතසුව පිණිස දීම මුළු බුද්ධ ශාසනය ආධ්‍යාත්මික ගමනේ අය. මේ කෑම මේ තරම්ම යෝගාවචරගේ පැත්තෙන් බලනට අනුසය කෙලෙස් පරිවෘත්තාන කෙලෙස් වීතික්‍රම කෙලෙස් කියන තුන් වර්ගෙම කෙලෙස් කුප්පට. අවසර. නමුත් කවම දායකවත් අනුන්ගේ හිතසුව පිණිස අනුන්ට අර හොඳ සසනදවුලක් හදලා හොඳින් පූජා කිරීම කවදාක නිග්‍රහ කටයුතු. අපි මේක සිංහලට මේක නගලා තියෙන්නේ මෙහෙමයි කෑදේ ගඳයි දුන් දේ සුවඳයි. ඒ නිසා බුද්ධ ශාසනයේ තියෙනවා මේ කස්ටි රංගාල සුවල් දාලා කෑම උයලා දාන උයලා දෙන ගතිය. ඒ නිසා එහෙම නොතිබුණා නම් මේ දාන කතාව නොතිබුණා නම් බුද්ධ ශාසනයේ දෙන කතාව නිසා මුළු ශාසනයම මේ මේ රසවසෝළු හදන ගතිය අයින් වෙන්න තිබුණා. නමුත් මේක අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවේ මහා මේ සර්වඥතාවයෙන් පෙන්ලා දීලා තියෙනවා තමන් පිණිස හදන එක නෙවෙයි. තමන් පිණිස හදන එකේදී පරිසං වෙන්නේ. අනුශේඛ කෙලෙස් වලින් පරිසං වෙන්නේ. පීඨිකම කෙලෙස් වලින් පරිසං වෙන්න. පරිවෘත්තාන කෙලෙස් වලින් පරිසං වෙන්න. නමුත් අනුන්ට දෙනකොට නම් උත්වරීමෙන්ම දෙන්න. මසුරන් ඉන්න මේ ලෝකයේ ත්‍යාගවන්තයා තරු මැද හඳ බබලන්නාදී බබලනවා කියන්නේ. ඒක නිසා සංඝයා අතර උනන් මේ සංඝ ලාභයක් නම් ඒක ඒක වලක් අඩ තරකයි. නමුත් තමයි මතක තියාගන්න ඕනේ ඒ ලැබුණු ආහාරයේ කවදාකවත් අර රසගේදී ඇති කිරීම පිට වලක්වන්න මේ ප්‍රතිකාදී කරන්න නරකයි. ඒක ආරිවන්ත සූත්‍රයේ සඳහන් කරන්නේ සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර බින්ද පාතේන ඉතරීතර බින්ද පාත සන්තුත්‍යාච වන්නවාදී නේවත්තුක්කන්තු ඉතරීතර බින්ද පාත සන්තුත්‍යා Tamanට ලැබුණා වූ යම් බින්ද පාතයක් වෙනවනම් ආන්නේ ඒ සතුට ලබා ගැනීම දරගන්න. ඊතරීතර පින්නපාත සන්තුත්‍ය ආච වන්නවාදී අපි මේ අර මේ ප්‍රතිවේක්ෂා වාක්‍යය සඳහන් කරනවා මේ ආහාරය භ්‍රමචර්ය රැකීම සඳහායි. ඇති වුණා වූ බඩගිනි දුක් නැවීම සඳහායි. ඒ වෙනස්සේ මතු මතේ ඉස්මෘත්තා දුක් ඇති ගැනීම සඳහා නොවේ. අන්න ඒ වගේ අපිට මේ ලෝකයාගෙන් ලැබුණා වූ පින්නපාතේ ලැබුණා වූ බත්පත ඒ සම්බන්ධ කරන කවදාකවත් නරකයි අත්ත්ුක්කංශණය කරන්නේ. මමයි මතලන්නටයි ලැබුණේ මගේ වෙනටයි ලැබුණේ අනික් අයට නෑ කියලා එහෙම නරකයි. නෝ පරං වම්බේති අනුන්ට නිඳා කරන්නත් නරකයි. මේ ඉතුරු ඉතර කියලා කියන්නේ ලදයන් දෙකකින් සතුට වෙන ගතිය ඒ ආර්යයන් වහන්සේලා පවත්වපු ගතිය මේ බුදු සාසන මේක විතරක් නෙවෙයි මීට කලින් පහළ කාශ්‍යප බුද්ධ ශාසනය ආදී සෑම බුද්ධ ශාසනයක ආර්ය වංශයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සීපද හතරෙන් තුනකට ආර්ය වංශ තුනක් සඳහන් කරනවා. පින්නපාත මහා ආර්ය වංශය කියලා. අන්නේ ආර්ය වංශයේ සඳහන් වෙන තාලෙට යම් කිසි කෙනෙක් ලද්දාට පින්නපාතෝ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි. නිස්සරණඤ්ඤෝ පරිගොඤ්ඤ ලැබුණා වූ ඒ තාලෙට ලැබුණා වූ අර මේකේ මැද සඳහන් කරනවා මේ පින්ඳ පාත ලැබීම පිස නැත්‍ය පින්ඳ පාත හේතු අනේසනං අපටි රූපං ආපජ්ජති ලජ්ජාත පින්ඳ පාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පන්නෝ පරිදේ පින්ඳ පාත කිරීම සඳහා අනේසන කරන්න එපා වැරදි සෙවීම් ක්‍රම හොයන්න එපා අනේසනම් අප්‍රතිරූපක් ශ්‍රමණයාට ශ්‍රමණ ප්‍රතිරූප නොවන්නා වූ අප්‍රතිරූප නොගැලපෙන වැඩ කරන්න එපා ලද්දාජ චීවරං යම් මේකේ ලැබුණා වූ මේ ලද්දාජ පින්ඳ පාතං ලම් මේකේ ලැබුණා වූ පින්ඳ පාතයක් වෙනවා ඒ පින්ඳ පාතේට අගතිතෝ ලෝභයෙන් දෝ මේ ආතාවෙන් නොමැඩි අමුචිතෝ සීමුද්ධාවෙන් නැතුව ඒ රසයට මත් වෙන්නේ නැතුව අනජ්ජාපන්නෝ ද්වේෂයට ලක් කරගන්න නැතුව අනජ්ජාපන්නෝ නිස්සරණ පඤ්ඤෝ පරිගුඤ්ජති. මේක මේ භ්‍රමචර්ය සඳහායි. මේ ලෝකයට ආ වූ මේ බැඳීම් වලින් සංයෝජන ධර්ම ගැලවීම සඳහායි. අනාජා නිස්සරණ පඤ්ඤෝ පරිගුඤ්ජති. ආනේ විදිහට යම් විදිහකට මේ යෝගාවචරයක පාවිච්චි කරනවා නම් බුදු දේශනාව සඳහන් වෙනවා දක්ෂිනාය දිසාචේපි විහෙරති උත්තරාය දිසාචේපි විහෙරති ආදි වශයෙන් හයේ සිව් දිශාවේ ලෝකේ දිශා හතරෙන් කොයි දිශාවේ හිටියත් ඒ පුද්ගලයා නේව අරතින් සාති ස්වේව අරතින් සාති ඒ පුද්ගලයාගේ හිත කවදාකවත් අඩු ලාමක කුසල් වලට යන්නේ උස්පවීම අග්‍ර කුසලයටමයි හිතේ දෙන්නේ අධි කුසලයේ තියෙද්දි මේ ලාමක පුංචි වැඩ කරන්න යන්නේ නැහැ මම මෙච්චර අමාරුවෙන් මේ පින්න පාතේ හොයාගත්තා. ඒ පින්න පාතේ භ්‍රමචර්ය ආල පිණසයි, දවේ ජවයේ පිණස නෙවෙයි, මදේ පිණස නෙවෙයි කියලා ඒක ප්‍රතිවීක්ෂාවෙන් පරිභෝග කළා නම් ඒ බුදුලා ඒක කාලා, ඒක වළඳලා මේ සාමාන්‍ය ලෝකාභිවෘද්ධි වලට යන්නේ නේ. මේ පුදුලා දන්නවා ඒ සඳහා කරන්න තියෙන හොඳම වැඩේ තමයි පළවෙනි ධානය හෝ දෙවෙනි ධානය හෝ හත් තුන්වෙනි ධානය හෝ හතරවෙනි ධානය හෝ එනතන බොජ්ජංග භාවනාව හෝ ආර්ය අෂ්ටාංග මාර්ග හෝ සතිපට්ඨාන භාවනාව හෝ අඩුම වශයෙන් මෛත්‍රී භාවනාව හෝ යෙදিলা ඒ දුයිතු ඇත්තන්ට පින් පිනිස තමන්ගේ ඒ අභිවෘද්ධිය පිනිස දිගට කටයුතු කරන්න. ඒ කටයුතු කරන ගතිය අන්නර තාලෙට පින්දපාතයේ පිළිබඳව ආර්ය වංශයේ සඳහන් වෙන තාලෙ කටයුතු කරන කෙනාට ඉබේම පිහිටනවා කියන්නේ. එහෙම නැතුව පින්නපාත සෙවීම පින්නපාත පරිභෝජනය පින්නපාතෙන් පස්සේ ප්‍රතිවේක්ෂාව ආදි වශයෙන් හැමදේම අර චාරිත්‍රානුකූලව ගිරව් කියනවා වගේ කියව කියව හිටියට ඒ පුද්ගලයාට මේ අර්ථිය යට කරන්න ගන්න. ඒ නිසා මේ දානේ බලදලා මේ අනිත්‍යත්තන්ට බණ කියන්ට අනිත්‍යත්ව දෙලින් ගමන් කරවන්න අර කක්කොට්ට වැඩ කරනවා වගේ දරුවන්ට කියනවා දෙලින් ඵලයල්ලා කියලා. නමුත් මේ මූලික පුද්ගලයාම අර්ථියට යට වෙනවා. අර්ථය කියලා කියන්නේ අදි කුසලයේ තියෙති ලාමක කුසල් කරනවා. නමුත් මේ ආර්ය වංශයේ පිහිටලා කටයුතු කරන කෙනාට පින්නපාත ආර්ය වංශ විතරක් නෙවෙයි ජීවර මහාර්ය වංශයේ පින්නපාත මහාර්ය වංශයේ සීනාසන මහාර්ය වංශයේ අවසානයත්තාව භාවනාරාමතා මහාර්ය වංශය කියන හතරෙන් කටයුතු කරන කෙනාට මිච්ඡර අමාරුවෙන් දවසක් වේලක් අපයාගෙන අපි ඒ වේලාවේ කලේතු උත්තර ක්‍රියාව කරනවා වෙනුවට ලාමක දේවල් කරනවා නම් ඒක විශාල ණයක් අර කියන ණයකට වැඩිය ණයක් වෙනවා නමුත් මේ ආර්යවංශය කටයුතු කරන කෙනාට නේව අරතින් සහති අරතිය කවදාකවත් ඒ පුද්ගලයාට අරවත් කරන්නේ. ස්වේව අරතින් සහති ඒ පුද්ගලයා විසින්ම ස්වකීය වශයෙන් අර්ථය යටපත් කරලා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ. දැන් නිතරම හද අභිනතියක් පහල කරගන්නවා භාවනාරාමතාවයට. භාවනාරතියට පහානාරාමතාවයට පහානරතියට කුසල් කරන්න ඕනේ, පින් කරන්න ඕනේ, දාන දෙන්න ඕනේ. මේ ආදි වශයෙන් අර අපේ පොතේ සඳහන් කරන අලංකාරය පිළිබඳ භික්ෂූන් යොදා ගන්න පින්කම් වලට මේ පිළිස සම්බන්ධ නොවිය යුතුයි. මේක හරි වේදනාවක් වෙලා දෙනවද සංස්ථාවට? ඒ මොකද හේතුව මේ මේගොල්ලෝ හරිම ආත්මార్థකාරයි. ඔය පැත්ත කරලා හොඳට දාන ටික බලනදලා පැත්ත කරලා භාවනා කරගෙන ඉන්නවා මේ රටේ ලෝකේ වැඩ කරන්නේ නැහැ. නමුත් මේ ආර්ය වංශ සූත්‍රය වළනකොට දරුවචනාංශයේ මේ ටික කියන්න ඉස්සරටයි පස්සරටයි වරහන් දෙකක් දැම්මා වගේ සඳහන් කරනවා මේ ආර්ය වංශේ වටිනාකම. නාටි සඳහන් කරන්නේ අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා සංකින්නා සංකින්න බුබ්බාණ සංකීදින සංකීයස්සන්ති අපපතිකුට්ටා සමතේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝ මෙන්න මේ විදිහට පින්නපාද ටිකක් කොහොම හරි හිඟාගෙන ආවිල්ලා වළඳලා ඒක සතියෙන් සම්පජාඤ්ඤේ කටයුතු කළ ප්‍රතිවේක්ෂා කරලා ඒ මත ඉඳගෙන භාවනා කරන ඒ මත ඉඳගෙන තමන්ගේ මේ ධ්‍යාන භාවනා, උච්ඡංග භාවනා, මේ ආර්ය අෂ්ටාංග මාර්ග භාවනා, නැත්නම් සතිපට්ඨාන කායනුපස්සනා භාවනා, මෛත්‍රී භාවනා ආදී වශයෙන් අර අක්ෂර සංඝාත සූත්‍ර දේශනා සඳහන් කර තියෙන භාවනා කරන කෙනාගේ වැඩපිළිවෙල අග්ගඤ්ඤයි කියලා කියනවා. ලෝකේ මේ මිහි තලයේ තියන්න පුළුවන් යම් තා ව්‍යාපාර යම් තා ක්‍රම තියෙනවා නම් ඒ සියල්ල අතර අග්‍රයි. ප්‍රත්‍යඥා ඊට රාත්‍රඥයි මේ අග්‍ර වැඩ වරින් වර නැතිලා වරින් වර නැතිලා යනවා සායම්බරුත් කියන. මේක එහෙම සායම්බරුවක් නෙවෙයි. අන්ලක්ෂ 12000ක් පුදු පියාණන් වහන්සේලාගේ සාසනවල උන්වහන්සේලා බෝධි සම්පාරපුණ කාලේ ඉඳලාම ගෙනල්ලා මේක චිර වාත්‍රකයි. වංශඤ්ඤා මේක ආර්ය වංශයයි. අනිකෝ සෑම ලාමක වංශ වලට වැඩිය බොහොම ශ්‍රේෂ්ඨයි. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ හෝ පෞරාණික. මේකට ගහන්න එකක් නැහැ. ඒක නිසා කියනවා අසංකින්නා මේක සංකීර්ණ කරන්න සංකර කරන්න කවදාකවත් බෑ දින යම් ලද පින්න පාතකින් යැපිලා ඒ පින්න පාතයේ සීයෙන් බුද්ධියෙන් අගතිතෝ අමිච්චිතෝ අනජාබන්නෝ ආදීනව දස්සාවේ කියන විදිහට වළඳලා ඒ මත බණ භාවනා කරන වැඩපිළිවෙල නරකයි කියන්ට මේක කලවම් කරන්න මේක සංකීර්ණ කරන සංකර කරන කවදාකවත් ලැබෙන්නේ අසංකින්න අසංකින්න පුබ්බා මේක ඉස්සරත් කවදාවත් කලවම් වෙලා නැහැ. සංකර වෙලා නැහැ. නසංකීයති දැන්වත් කලවම් කරන්න බෑ. නසංකී යස්සන්ති මතු මෛත්‍රී බුදු ආමරණ සාසනයවත් මේක කෙනෙකුට මේක පුංචි කියන්න බෑ, පෞරාණික නැහැ කියන්න බෑ, අග්‍ර නැහැ කියන්න බෑ, කලවම් කරන්න බෑ. ඒ වාගේ විතරක් නෙවෙයි යන්තාක් විඤ්ඤූ බ්‍රහ්ම මේ පඬිතුය ලෝකේ ඉන්නවා නම් කවදාකවත් ඒක නරකයි කියන්නේ. ඒ අශෝක රජුරුවන්ගේ මේ බුද්ධ ආගමට පරිවර්තන වීමේ කතාවේ ටිකක් විස්තර සහිතව බලනවා නම් එතුමා අර කාලිංග යුද්ධයේදී විශාල ජන සංහාරයක් කරලා ලොකු චිත්ත පීඩාවක් ඉන්න වෙලාවේදී අද ඔය ලොකු ලොකු බදු ගේන බිස්නස් කාර්යෝ වාගේ ලොකු චිත්ත පීඩාවකටපත් වෙලා විශාල දාන දෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බ්‍රාහ්මණ ආගම දැක්කේ බමුණු ආගම රැක නිසා බමුණු ගෙන්නලා විශාල වශයෙන් දන් දෙනකොට බමුණන්ගේ කෑම ඔය කියන විදිහට අර ඉන්දිය සංවරයක්වත් එහෙම නැත්නම් මෙනෙහි කිරීමක්වත් මොනවත් නැහැ අලංකාටක කාක මේ කාක මාසකකින් තාල් තමයි කාලා ඉවරනකොට ඇඳගෙන හිටපු ඇඳුම්වත් කොහෙ තියෙන්නේ මතක නැහැ කවුරුද අත දෙන්න ඕනේ නැගිටවන්න කාටෙන් කොනේ කලින් මේ කාට දෙයත් වැක් කරනේව කපුටන්ට කන්න පුළුවන් ඒ තරමට කන මේක දැකලා රජුණන් ලැජ්ජා හිතෙනවා රජුගේ වාසේ දේවකයෝ දෝලා දානශාලාවේ මෑත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ නිග්‍රෝධ සාමණේර වහන්සේ අර දේශනා කරපු ධර්මය අහලා උන්වහන්සේට කතා කරන උන්වහන්සේ කියනවා මම එහෙම පින්නපාත මේ දාන බාර ගන්න අපි ලොකු හාමුදුරනත් එක්ක ආරාධනා කරා. පස්සේ රජුගේ කියනවා ඒක මට බොහොම පොඩි දෙයක්. පඩම් මණ්ඩේ කියලා ලොකු හාමුදුරුවොත් එක්ක ආවට පස්සේ දාමාලිකාට වැඩියට පස්සේ දාන දීගාම ඒ දෙනම පින්නපාත කරන හැටි වන්ද වළඳන හැටි මාලිකාව කියන වළඳවල පුදුමාකාර සතුටක් කරලා තියෙනවා. සම්පූර්ණ භාවනාවක්. අර එහා කාමරේ එතකොට මේ බමුණ වළඳනවා. ඒක එකම ගෝසාවක් එකම කැම්බැල්ලයක්. නමුත් මේ දෙනම සම්පූර්ණ භාවනාවක් වගේ රාජ්‍ය මේක දිහා බලලා විශාල පරිවර්තනයක් ඇති වෙනවා කියලා කියනවා. අන්න ඒ නිසා අර කවදාකවත් පින්නු පුරුෂේ මේ පිටපාත ආර්ය වංශය රකින්න කෙනාට කුංචි කළ සලකන්නේ ඒක මේ මේ වැඩි මහල් වෙන්න ඕනේ නෑ, දී වෙන්න ඕනේ නෑ, පැවිදි වෙන්න මොනවත් නැහැ. ඒ දාන ආහාර වේලෙදීත් ආ වූ ඒ කටයුතු සම්පාදනය කරනවා නම් ඒ බුද්ධිලයට අර මූලපදියාය සූත්‍රයේ සඳහන් කරපු විදිහට ආහාරයෙන් ආහාරය පිළිද කරගෙන නැත්නම් ආහාරයෙන් මමෙක් ඇති වෙනවා අභිනන්දනය ඇති කරනවා කියන එකක් එන්නේ. අර නිස්සත්තු නිච්චීව ශුන්‍යෝ ධාතු මත්තකෝ ආනේ කටයුතු දිගට කරගෙන යනවා නම් මේ විශාල ඉන පරිභෝගයක් ගැන පටලවාගෙන තියෙන එහෙම නැත්නම් මේ ආපත්‍ය කතාවට පටලවාගෙන තියෙන එහෙම නැත්නම් ගාක් වෙලාවට මේ ආහාර ගන්න අනුන් දෙන ආහාර බලඳලා තමන්ගේ සීල ගැන දැක් කර නැත්තන්ට පුදුමාකාර ඍජු උත්තරයක් මේ අස්තරහංගා සූත්‍රය සඳහන් කරනවා ඒක අසුරු සනක් ගන්න ප්‍රදේශයක් මෛත්‍රී භාවනා හෝ කායගත හෝ අපි කලින් සඳහන් කර භාවනා කරනවා නම් ඒ මිනිසයා අමෝඝං රක්තපින් සම්පූර්ණයි නොසිස්ව රතුන් දෙන පින්ඳ පාතේ වළඳනවා කියලා සඳහන් කරනවා ඒක නෙවෙයි ප්‍රධාන දේ ඒ මතු මත්යෙන් මේ සංයෝජ ධර්ම ඇතිවීම පිළිබඳව ඇහැට වඩා ඉක්මනින් කනට වඩා ඉක්මනින් නාහයට වඩා ඉක්මනින් මේ දිව මතින් ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය විශේෂම විපස්සනා භාවනා මධ්‍යස්ථානවල ආහාර ගන්න තැනට ප්‍රධාන කර්මස්ථානාචාරවල යා යුතුයමයි. ඒ නිසා හැම කෙනාම දාන ගන්නකම් ඇවිදිමින් හොයලා බලන්න. ඒ මොකද එතනදී හැඟුම් උදාහරණ තැනක්. භ්‍රමචර්ය රකින්න කෙනා මෛත්‍රී සේවනයේ නොලබන් පරිසපය ආහාර මාර්ගයෙන් ගන්න සමහර විට පෙළඹෙනවා. එනිසා ආහාරයේදී විශේෂයෙන් මත්ඤ්‍යු වෙන්න ඕන. භෝජනේ මත්ඤ්‍යු. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය. යෝගාවචරයේ හත තිබිය යුතු ගුණ හතරෙන් එකක්. නමුත් 15 චර්ම ධර්මයෙන් එකක්. රහත් වෙනකන් මේක රැකේ. එතකම්ම සඳහන් කරලා තියෙන්නේ චත්තා ආරෝපංච ආලෝපේ අබුද්ධා උදකම් පීවේ. කොච්චර හොඳ රසමසවල තිබුණත් අත් පිටක් හතරක් පහක් මැපිට බඩ පිරෙන්න බත් පිළිවෙල හතරක් පහක් මෑතින් අතර වෙලා ඒ ටිකට බත් වතුර ටිකක් දාන්නේ කියන්නේ. මේ ආකාරයේ පුදුමාකාර තොරතුරු රාශියක් අපේ ආර්ය වංශයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දීලා තියෙනවා. ඒව නිසායි අපේ මේ දිනචරියාවක් අපි මේ හදලා තියෙන්නේ. මේ දිනචරියාව සෑම දෙයක්ම මේ සෑම කාරණාවක්ම අතිකොලේ සලකා බලලා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ දිනදරියාවට අනුව කටයුතු කරනවා නම් ඒ වාසය මේ අනුව ගෞරව කරලා කටයුතු කරනවා නම් අපි මේ මතුමත් තවත් භාවනා කරන කිසිසේත්ම මේකේ සංවේද ධර්ම ඇති කිරීම විතරක් නෙමෙයි මේ ලබන්න පුළුවන් ඒ සංසාරේ ගැටේ ඉඳෙන්න පුළුවන් තැනට කාල මේ සාක්ෂි රාශියක් නිදර්ශන රාශියක් දවසක් අතට යෝගාවදත් ලැබෙනවා බුදු දේශනා සඳහන් කරන තැන යම් හේකින් මහණෙනි මට පස්වෙනි පරාජිකාව පණවන්න වෙනව නෑ මට පණවන්න වෙලා තියෙන්නේ මේ මානසිකාරයෙන් තොරව ආහාර ගැනීම. අපේ භික්කවේ පංචමං පාරාධිකං පඤ්ඤාපේ තබ්බං අභාවිස්සා මානසිකරිත්වා ආහාර පරිභෝජනේ තමයි සඳහන් කරන්නේ. නමුත් කියලා දෙනවා මේකට පාරාධිකා භාගිය පැනෙවුවා නම් එක්කෙනෙකුට මහානකම් කරන්න. මහා කර්මාවෙන් එක අයින් කළා දාලා මේක අටුවාවේ සඳහන් වෙනවා බුද්ධමාන උපමාවේ කතාවේ නිසා කවුරුත් මතක තියාගන්න ඕනේ. මේ විදිහට භයානක දෙයකින් අපිට විශාල ගුණ නැත්තම් මේ චක්‍රයේ මේ විචිත්ත වීදියේ විශාල ගැම්ම කඩා ගන්න පුළුවන් තරක් තියෙනවා. ඒ නිසා ජීවාංච ප්‍රජානාති රසේච ප්‍රජානාති යංච තදුපයන් පරිච උපජ්ජති සංයෝජනම් ප්‍රජානාති කියන තැනට දවසකට තෙවේලා. තනි වේල වන්දනයත් තනි වේලා. නිතරම සත්‍ය වේචාන කටයුතු කරනවා නම් මේ තරණය කරන්න බැරි ඕග තරණයට විශාල අවස්ථාවක් ලැබෙනවා. ඒකට අර කලින් කියපු ඇහ සම්බන්ධ කතාවලු කන සම්බන්ධ කතාවලුත් නාසය සම්බන්ධ කතාවලුත් දාලයි. නමුත් මේක පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් එක නිසායි මෙච්චර මේ හේතු කාරණා සහිතව ඉදිරිපත් කළේ. ඉතින් සියලු දෙනා මේ වක්නාහපු දේවල් නෙවෙයි අහලා තියෙනවා. ගොනු කිරීමක් විතරයි මම කළේ. ඒ නිසා සියලු දෙනාට වෙනදරක් නැති කර්මී කුසල ඡන්දයක් පහළ වෙලා මේ සම්බන්ධයෙන් පහළ වෙන තියෙන සංයෝජන ධර්ම සම්පූර්ණයෙන් කපා හදන වගේම ඒයින් පහළ කරගත යෝනිසෝමනස්කාරයේ සති සම්පජාඤ්ඤය පහළ කර ගැනීමටත් මේ මූල ධර්ම කර්ම ඒකාන්තයේ හේතු වේවා තම තමන්ගේ ඉන්ද්‍රිය සංයෝජන ධර්ම මේ සංවර ධර්ම ප්‍රායෝගික අධ්‍යක්ීම හේතු කරගෙන වහ වහා මේ සංසාර වටෙන් ගැලවිලා යෑමට අවශ්‍ය කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම පහළ වීමට මේ ධර්ම කොටාවියත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේහි වානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේහි වානුමෝදන්තු එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තාය බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාදත්තාය බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තාය බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාන උපපති භව විඥාන එන සමන් මනසින් මොකද තේන්න සාධන කියන්නේ අපේ ජීවිතයේදී සත්‍ය පහළ වෙන අනිත්‍යය. ඒක ආයතනයක් රත්නක් මේ ජීව ආයතනයක් රස ආයතනයක් ජීව විඥාන ධාතු සංඛ්‍යාත මන ආයතන કોઈ තුන එකට එකතු වුණාම පස්සේ තමයි තියෙන සංගති පස්ව උපදේ තුන එකට ගමන් කරන්නේ එහෙම ඒක ගමන් කරන තාකල් මේ ගුණය කියන්නේ පස්සේ පස්සයි ඒක තමයි අමාරුම දෛත්‍යය අපි අවබෝධ ආයතන සම්බුදානහත් කියන්නේ රස සංඥා රූපේ ජීව කතා කරනවා මේ තේසා සංඥා උපදේමන උපදේවි නිවේදනන ඒකකට ඒ රස සංඥාව සම්බන්ධනේ ඒ සංඥාව ඇකේකම විඥාණයට ජීව විඥාණය ඒ ආරම්භණය හරිනේ ඒ ආරම්භණය ඒ ජීව විඥාණය සත්‍යයක් නෑ මේ මේ ඉස්පා ඉස්මා ඒ ජීව විඥාණයට මේ ඉස්පර්ශය නැතුව මේ වේදනාව උපදව ගන්න බෑ. එතනත් ශරීරයෙන් වාක්‍යයක් වෙන්න ඕනේ. ඒ විදිහට විඥානයේ හැම වෙලාවෙම තියෙනවා. නමුත් ඒකට ඒ විඥානයේ ජීවිත යන්න ඕන ජීවිත මතයක් ලැබෙන්නේ. ඒ නැත්නම් අර විඥානයේ ක්‍රියාවක් වෙන්නේ. ඒකවල ඒ ඇහැදිලියොත් ඇහැට ආලෝකයක් ලැබෙන්න ඕනේ. ඒ විඥානේ පහළ වෙනවා. ඒකත් අක්කු විඥානය. ඒක ජීවා විඥානය කියනවා. මේක එක විඥානයයි කියන්නේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. වඩාම ප්‍රකටයකට විඥානයේ ගියාට පස්සේ ඒක තමයි ආයතනයක් මේ ආයතනය විදාව චිත්ත විද්‍යාවේ කෙලස් සහිතයි. ඒ දෙන්න තමයි නික්ලේදී සත්පත්‍ය වේදනා ඊට පස්සේ වින්දනයක් ගන්නවා. දැන් මේ ඇහි නාය කන නාය නාසය දැන් මෙතන කියනවා. ඒ ආත්මම යම් වේදේති යම් සංජාය සං සංජාන. මේ විදගත් දෙය හඳුනා ගන්න. සං සංජාන යම් සංජාන සංපපංචේ. නැත්නම් විචක්කේති විචාරේති පපංචේති. ඒකමත් ඉතිරියෙන් කල්පනා කරන්න පටන් ගන්නවා. මේක හොඳයි මේක නරකයි මේක සුභයි අසුභයි ආත්මීය වශයෙන් විග විග කල්පනා කිරීම තමයි සිදුවෙන්නේ. ඒ නිසා විඥානය කියලා කියන්නේ නිදේශ තත්ත්වයක්. ප්‍රාග්ගවචයක් කරනවා. අනිත්‍ය ප්‍රතිපද ඒ වෙලාවේ. ඉන්ද්‍රිය ප්‍රතිපද වුණාට පස්සේ තමයි ඒ විඥාණයට මේ දුර්ගන්වාන්තට හොඳතෝම රස තේරෙන. උනාට ඒක ආහාර අනුසුවක් දිවේ දීපගම කොච්චරද රසනහර ඔක්කොම විනායනවා. ඒ නිසා පොඩ්ඩක් කඳ බොගම පුළුවන් හැකට මොදයක් ඇති වෙලා කියනවා. නමුත් උනාට කවදාවත් දුවේ දෙන්නේ නැහැ. ආහාර තව තියෙන කියන නෑ. කවදාක රසකේ දෙන්නේ නෑ. මොකද ඒක මේ මන්ජනා කරන්නේ. ඒක පිළිබඳව මේ මේ මම ආයේ කල්පනා කිරීමක් නෑ. ඒක නිසා වුණාගේ සුසුකම් මත ජීවාම. මේ ඔය සුඛේ ජීවත් වෙනවා. බුදුනාහන්ගේ ගුණ කීපක් කරලා ජීවත් වෙන්න පුළුවන්. ආහාරයේ මේ ප්‍රීතියම ආහාර කරගෙන ජීවත් වෙනවා. අපිට නෙවෙයි කියන්නේ අර දින්දිත්තක් පැතිච්ච ගමන් අතුපන බල්ලා සරයි මක්කනේ කාටවත් ඒ වගේ තමයි අර මේ බින්දිකක් හම්බෙච්චා ඉතින් ඒක මත රෝසා. බල්ල බලු දානවා වෙනවා. හැම ලංකාවට ගියාම මේ පුතුමීද. ඒ පුතුමාකාර මේ මේ කතාව දුර කරන්නේ. ඉතින් සතුන්නා තාගොත් කියන මලකටතුම කියන කියන්නේ කුසිතිනුතුන් කුස්කුලවල මුලින් මේ ධර්මයන්ට මම කවදාකවත් මලක් කියන්නේ බෑ කියලා මලක් ප්‍රාර්ථනා කරනවා. ඒක මොකද ඒ තරම්ම නිෂ්කල කතා කතා කරන මේ අර දැන දිවෙන් වැඩ ගන්න තැන දිව පාවිච්චි කරන කතාව. අවදාක හොඳක් නැහැ. ඒ නිසා නාන ශාලාව විශ්වකරක්. මේ වෙනකොට දිවෙන් අර සිහියෙන් යුක්තෝ බුද්ධියෙන් යුක්තෝ ඒ නිසා තමයි විශ්වනෝනේ කියලා තියෙන්නේ අර එක එකකට හැන්දට වෙනසක් කරනවා. මම දැන් මේක කරනවා මොකද දාන කෙරෙනවා අවසරයි සම්පත කියලා. නෑ මට එපා. නෑ මට ඕන. ඉතින් අර ඒක තමයි අනම්මන ආවට පස්සේ කටි වෙරෙන්න හදනවා. ඉතින් සාධාරණ ධර්මයක්. නමුත් මේ කියලා කියන අපි ඔක්කොම එකම කොල්ලනේ බෙදන්නේ ඕකම වල බෙදන්නේ කොහොමද? මොනවා එක එක නම් ඉන්නවා කියන හොඳ රසම කරනකොට හම්බුණා හම්බ නැහැ අල කැල්ල කොල්ලේ වැඩි උත්සාහ දෙන්නේ කියලා අපි කරවන කණේ. ඒක කිසි ලොකුසාරි ගෝවන්න මේකෙන් දැක්කම අයකොටි. ඒක කියන්නේ මේ සමග විශ්වාසිකාවෙන් අපි මේ අපි කියන්නේ කිසිම භාවයෙන් කරනවල ලොකු සුසුදුතාව. ඒ වගේම තමයි එන ඕනම කෙනෙක් ඒක බවදේ සංකීර්ණව දක්වනවා. විසදෝ නම් තමන් වැඩි කරනොත් ඇවිදින්නත් එපා කතාත් එපා වැඩි කරනොත් මේක ධර්ම ගැටක් නෙවෙයි අපි කියන්නේ ඉන්දිය සංවර නැත්නම් ස්ථානික තියෙන නම්බුවක් තමන්ගේ සතියක් වගේ ගත්තා. ඒකත් එතකොට තමයි පුළුවන් වෙන්නේ අර අන්වදෙන් ධර්ම ඇති වෙන හැටි නැති වෙන හැටි පොඩ්ඩක් බලන්න. කවුරු කෝසාව නැදනම් මොනවද කරන්නේ? ඒ කියන්නේ බලු දාන එක. අල්ලන් ගන්න දිනවා නගරාජ හම්බ වෙන කතාවකට. අද මාකට රැස්නවලු උන්ගේ ගත්තන් ගොන්න නැහැ උන්ද. බල්ල බල්ල කාන්තාවයි. ඒ වගේ තමයි යෝගාවතර නොහිට බමුණන්ගේ ගානෙදිත් ඒ වගේ. යෝගාවතරන්නේ අයිති වෙනකක් නැති. ඒක ගෙනුවන්නේ. ඔව් අනේ දැකලා ඉවරලා මිනිස්සුන්ට බලන්න කියලා ගෙට ගියා. ඒ වගේ තමයි මේ දැන්වත් ඒ වගේ බමුණෝ ඉන්නවා මහා සාමියා අතලා. ඔය කාලා දැන් ගෙල්ල ගෙදරකවත් තියෙනවා. ඒක නෑ. විකාර මාර්ගාරතුමා කියලා. ඒක සමාජ මාතෘකාවක්.